දුක්ඛේ අනත්ත සංඥා පහාන සංඥා විරාග සංඥාති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි පින්නතුනි අද දීඝනිකායේ සඳහන් වන සූත්‍ර පාඨයක් තමයි ධර්ම දේශනාව සඳහා මාත්‍රකා ස්ථානයේ තබා ගත්තේ. ඉතින් මේ සූත්‍රයෙන් සූත්‍ර පාඨයේ සංඥා නවයක් ගැන උගන්වනවා. දැන් අපිට පුරුදු ගිරිමානන්ද සූත්‍රයේ තියෙන දස සංඥාන නේද? නමුත් මෙතන කියන්නේ ඒ සංඥා 10 නෙවෙයි. ඒකේ තියෙන දේවලුත් මේකේ තියෙනවා. හැබැයි වෙනත්ම සංඥා 10ක් තමයි මෙතනදී උගන්වන්නේ. එහෙමනම් අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕන මොකක්ද මේ සංඥාව කියන්නේ කියලා. සංඥාව කියලා කියන්නේ පින්නතුනි හඳුන ගන්නවා කියන අර්ථයෙන් තමයි සංඥා සංඥා කියන්නේ. දැන් ඔය යුද හමුදාවේ තියෙන සංඥා බලකාය කියලා බලකායක් නේද? එහෙමනම් හඳුන ගන්නවා කියන අර්ථයෙන් තමයි සංඥාව කියන්නේ. සංජානාතීතිකෝ භික්කවේ තස්මා සංඥාති උච්චති හඳුන ගන්නවා හඳුන ගන්නවා කියන අර්ථයෙන් තමයි සංඥාව කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් අසුතවත් පුතඥයා හඳුනා ගන්න විදිහ පින්නතුනේ බොහෝ තෙයින් වැරදි. වැරදි කියලා කියන්නේ නිතරම පුහුදුන් පුද්දලයා අනිත්‍ය දේ හඳුනගන්නේ නිත්‍ය හැටියට. අපි එහෙමයි. අපි කොච්චර අනිත් වෙලා යන දේවල් හැම දෙයක්ම වගේ අපි අල්ලන්නේ නිට්ටයයි කියලා. ඊළඟට පුතඥයාගේ ස්වභාවය තමයි දුක් දේ අපි අල්ලන්නේ සැපක් හැටියට. ඊළඟට අනාත්ම දේ මම මගේ කියලා ග්‍රහණය කරගන්න බැරි දේ අපි ආත්ම හැටියට සලකනවා. අසුබ දේ අපි සුබ හැටියට සලකනවා. දැන් අපි මේ ශරීර කූඩුව ගත්තාම ඇත්තටම හිතලා බැලුවොත් ඇවිදින රැසිකිලියක් වගේ නේද? නමුත් අපි මේක ගන්න කොහොමද? සුබ හැටියට. එහෙමනම් මෙන්න මේකට කියනවා සංඥා විපල්ලාපේ කියලා. වැරදි විදිහට හඳුනා ගැනීමට මොකද්ද කියන්නේ? සංඥා විපල්ලාපය. එහෙනම් මේ ධර්මයේ තුලින් නියම හඳුනා ගැනීම නියම හැඟීම ඇති කරගන්න තමයි අපි උත්සාහවන්ත වන්නේ මේ කාලය තුළ. ඉතින් මෙතන සඳහන් වන පළවෙනි සංඥාව තමයි අසුභ සංඥාව. දැන් සාමාන්‍යයෙන් අපි ගන්නේ හැමදේම සුභ හැටියට. බුදුරජාණන් වහන්සේ වදාළේ අරමුණු සුභ වශයෙන් ගත්තාම අපට යහපතක් වෙනවද අයහපතක් වෙනවද? අයහපතක් තමයි වෙන්නේ. අරමුණු සුභ වශයෙන් ගැනීමෙන් තමයි පින්නතුනේ ඒකට තින් අයෝනිසෝ මනස්කාරයත් එකතු වුණාම රාගය ඇති වෙන්නේ අරමුණු සුභ සුභ හැටියට ගත්තාම එහෙමනම් රාගය නැති කරන්න නම් අපි පුරුදු කරන්න ඕනේ නිවැරදි සංඥාව මොකද්ද අසුභ සංඥාව මේ අසුබ සංඥාව පිළිබඳව සාමාන්‍යයෙන් ධර්ම දේශනා සිද්ධ වෙනවා අඩුයි. මොකද මේ වගේ දේවල් ගිහි උදවිය වැඩි භාවිතා කරන්නේ නැහැ, වැඩි ශ්‍රවණය කරන්නේ නැහැ. දැන් බලන්න සාමාන්‍යයෙන් ආනාපාන සතිය වඩනවා බොහෝ අය. මෛත්‍රී වඩනවා, බුද්ධානුස්සතිය වඩනවා. නමුත් අසුබ භාවනාව වඩන අය අඩු නේද? අසුභ භාවනාව වඩන හරි අඩුයි. හැබැයි පින්නතුනේ මේ භාවනාවේහි නම අසුභ වුණාට ප්‍රතිඵල ඊටාම සුභයි. මම මේක පුංචි උදාහරණකින් කියන්නම්. දැන් මේ පින්න තුල ගිහිල්ලා ඇති පැවිදි පින්කම් වලට. දැන් මහාන පින්කම් වලට ගිහලා තියෙනව නේද? මහාන පින්කම් වලට ගියාම මේ අත්තන්ට දකින්නත් ලැබෙනවා. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා අද දක්වාම කෙනෙක් පැවිදි කරනකොට ඉස්සෙල්ලා මේ ස්වාමීන් වහන්සේලා කෙස්රොදක් කපලා අපේ අතට දෙනවා. අතට දීලා කියන උපාසක මහත්තයා මේක දිහා හොඳට පිළිකුල් සංඥාවෙන් බලන්න. ඔයාට පාරමී පිළිලා තියෙනවා නම් අපි කෙස් බහලා ඉවරනකොට රහන් නිවන් දකින්න පුළුවන්. දැන් කොච්චරවත් කතා තියෙන්නේ නේද? කෙස් බහලා ඉවරනකොට මහත් වුණා කියලා තියෙනවනේ කතා. මේ සැලුන් එකට ගිහිල්ලා එහෙනම් කොණ්ඩේ කපනකොට රහත් වෙන්න බෑ නේද? එහෙම රහත් වෙන්නේ නැහැ. රහත් වෙන්න පින්නතුනේ අර කෙස්රොද දිහා බලාගෙන අසුබ සංඥාව වැඩි වීම නිසා. එතකොට කෙස්රවල් ටික බාලා ආචාර්යන් වහන්සේ ළඟට එක්කන් එනවා. එක්කන් ඇවිල්ලා සිවුරු පටිය කරට දානවා. ඔක දැකලා ඇති කවුරු. ෂෝරු පටිය කරට දාලා ආචාර්යයන් වහන්සේ අර ප්‍රෝග්ජිතයාගේ ඔළුවට අත තියලා ඊළඟට දෙන්නේ පින්නතුනේ අසුබ සංඥා. ඒකට කියන්නේ පච පංචකය. කේශාලෝමා නකා දන්තා තතෝ කියලා මේක අනුලෝම ප්‍රතිලෝම කියවනවා. බලන්න මේ ශාසනය තුළ සමත කර්මස්ථානම තියෙනවා 40ක්. මේ එකක්වත් දෙන්නේ නැතුව දැන් මේ අවස්ථා දෙකට ඕනනම් දෙකක් දෙන්න තිබ්බා. අනිත්‍ය සංඥාව දෙන්න තිබ්බනේ. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේගෙන් දල අද දක්වාම කෙනෙක් මහාන කරනකොට ඒ අවස්ථා දෙකේදිම දෙන්නේ අසුබ සංඥාව. පින්නතුනි මේ ධර්මය අනුගමනය කරලා බොහෝ සූත්‍ර දේශනා පරිශීලනය කරනකොට තේරෙනවා බොහෝ දෙනෙක් රහත් වෙලා තියෙන අසුබ සංඥාව වඩලා අපි මේ දීර්ඝ සංසාරේ අනවරාග්‍ර ගමනේ ඉපදී ඉපදී මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් යන්නේ පින්නතුනි මේ රාගය නිසා ඇල්ම නිසා එහෙනම් ඇල්ම ගලවන්න රාගය ගලවන්න තියෙන හොඳම ඖෂධය තමයි අසුබය ඉතින් මේක කවදාවත් ගිහියන්ට අකප නැහැ දැන් බොහෝ ගිහියා හිතන ඕක ප්‍රවෘත්තියට යන්න පැවිද්දන්න තියෙන භාවනාවක් අපිට ඕක අවශ්‍ය නැහැ හැබැයි ධර්මය නම් කොතනවත් නැහැ. අද මේ යන ස්වභාවයක් එක්ක දීපින් මුතුල්ලාට තාම හොඳට ගැලපෙන භාවනාවක් තමයි අසුභ භාවනාව. ඉතින් මේක ඊටාම කෙටියෙන් මතක් කරන්න මොකද සංඥා නවයක් විස්තර කරන්න දෙපේ. එහෙමනම් මේ අසුභ සංඥාව වඩන ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි සවිඥානික අසුභය. ඒ කියන්නේ මේ පණ තියෙන ශරීරෙහි තියෙනවන පින්නතන කොටස් 32ක්. ඒකට අපි කියන්නේ දෙතිස් කුණපය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේවා වෙන් කරලා වෙන් කරලා කොටස් 32කට අපිට කියා දීලා තියෙනවා. කෙස්ලොම් නියදත් සම්මස්නහර ආදී වශයෙන්. ඒතර මේවා අපිට අද අන්තර්ජාලයෙන් උනත් මේ ත්‍රිවිස් කුණපෙහි පින්තූර දකින්න පුළුවන්. දැන් අපිට එහෙම ශරීරයක් ස්වභාවික ශරීරයක අපිට අභ්‍යන්තරය දකින්න බෑනේ. ඒ නිසා අපිට ඡායාරූප මාත්‍රය දැක ගන්න පුළුවන්. එහෙම අවබෝධයක් අපි ලබාගෙන පින්නතුනේ මේ අපට පේන්න තියෙන කුණප කොටස් මුලින්ම අසුව වශයෙන් පුරුදු කරනවා. හැබැයි අපට මේ පේන්න තියෙන කුණප කොටස් අපි බොහෝ සෙයින් සලකන්නේ සුබ හැටියට. දැන් බලන ලස්සන කොණ්ඩේ කියනවා. ඒකන සුබයක්නේ. මුතු කෙට වගේ දත් ටික පුදුම සිනහාවක් එතන තියෙන සුබයක් නේද? පුදුම ලස්සන සමක්, නියපොතු මාර ලස්සනයි. ඔහොමනේ මිනිස්සු කියන්නේ නේද? එතකොට බලන්න පින්නතුනේ මේතන තියෙන්නම සුබ. හැබැයි මේ ලස්සනම කෙනෙකුගේ බණ බඩමැද්දෙන් කපලා ඇතුලේ තියෙන දේවල් එළියට ගත්තොත් ඔය බඩවැල්, නහර, ලේ, ආත්මාව තේනහලු මේව එළියට ගත්තොත් එහෙනම් ළඟවත් නේද කවුරුත් කවුරුත් ඉන්නේ නැහැ එහෙමනම් මේ බාහිරින් පේන දේවලුත් එහෙම තමයි ඒක අපට වටහා ගන්න බුදුරජාණන් වහන්සේ හොඳ ලස්සන ක්‍රමයක් අපට කියලා දෙනවා වන්න సంతාන ගම්බේහි ආශයෝ කාසතෝ තත දැන් බලන්න කෙස් දිහා බලනවා මෙහෙම කොහොමද වර්ණ? වර්ණ වශයෙන් කිස් හොඳයිද? ඒ කිස්වල වර්ණය තමයි කාල වර්ණය. ඉතින් කාල වර්ණය කියලා කියන්නේ පින්නතුනේ අනිත් වර්ණත් එක්ක ගත්තොත් පහත්ම වර්ණය තමයි. කාල වර්ණය. ඒත් කමන්නේ එකත් වර්ණයක්නේ. හැබැයි ඒ වර්ණය ඒ විදිහටම හැමදාම තියෙනවද? නෑ. ටික දවසක් යනකොට සුදු වෙනවා. සුදු නෙවෙයි නිකන් මලපඩක පාටක් ගහනවා. කඹ පාට වෙනවා. එතකොට මේක වර්ණ වශයෙන් පිළිකුල්. ඒ විදිහට අපි බලන්න ඕනේ. එතකොට කෙස් වර්ණ වශයෙන් පිළිකුල්. ඊළඟට සතහන් වශයෙන් පිළිකුල්. සතහන් වශයෙන් කියලා කියන්නේ මේ ඔළුවේ තියෙනකම් කෙස් ටික අපිට හොඳයි. දැන් අපේ මේ පිරිමි මහත්තුරු කොණ්ඩ කපන්න ගිහිල්ලා අනේ මගේ කොණ්ඩ කියන ඉතුරු අර කෙස් කොට ටික අරන් එනවද? ඒවා ඊට පස්සේ අප්‍රියයි. නේද? අර බලන්න ළඟ තියෙනකන් සුබයි. ඒ කපල අයින් කරාට පස්සේ ඒකෙත්තර අපි කැමති නැහැ ඒක අසුබයි. ඊළඟට සතහන් වශයෙන් කියලා කියන්නේ දැන් අපි ගෙදරකට යනවා. ගෙදරකට ගියහම අපිට වාඩි වෙන්න ආසනයක් දෙනවා. ආසනයක් දුන්නාම ඒ ආසනේ කෙස් ගස් එහෙන් මෙහෙන් තියනවා නම් අපිට ඉතින් වාඩි වෙන්න හිතෙනවද? වාඩි වෙන්න හිතෙන්නේ නැහැ. අන්න බලන්න සතහන් වශයෙන් පිළිකුල්. ඊළඟට අපේ කෑම බඳුනේ තිබුණොත් කෙස් ගහක් අනේ මගේ නෝනගේ කෙස් ගහක් කියලා ඔක කරමුච්ච නැට්ටක් වගේ ලෙව කනවාද <laughs> එහෙම කරන්නේ නේද ඉතින් ඔන්න හොඳටම රණ්ඩු චරුවල් වෙනව නේද මම කණ්ඩත් අප්පිරිය කියන බලන්න එතකොට බලන්න පින්නතුනේ ලස්සන කොණ්ඩේ කිව්වට සතහන් වශයෙන් එක පිළිකුල් වන්න సంతාන ඊළඟට ගන්ධේහි කෙස් හොඳයිද? කෙස් ගඳ හින්දානේ අපි හොදන්නේ ෂැම්පු වර්ග දාලා නේද? එහෙමනම් කෙස් ගඳයි. දැන් කෙස් කහ පුච්චලා බලන්න කොච්චර ගඳද කියලා. එහෙනම් ගන්ධ වශයෙන් පිළිකුල්. ඊළඟට වන්න సంతාන ගන්ධේ ආසයෝ කාසතු තත අන්න. ආශ්‍රිත තැන් වශයෙන් මේක පිළිකුල්. ඒ කියන්නේ පින්නතුනේ දැන් මේ අපි හිතමුකෝ කොණ්ඩේ හොඳයි කියලා. හැබැයි කෙස් ටික හොඳ වුණාට පිහිටලා තියෙන තැන හරිනේ. ඒ කියන්නේ මේ හිස් මුදුනේ මේ හිස් කත්තේ උඩ නිකන් පැලවෙලා තියෙනවා. මොනවද මේකට ආහාර වශයෙන් ලේ, ඔය ශම, අපවිත්‍ර දෑ උඩ තමයි මේක හැදිලා තියෙන්නේ. ඒ එහෙම බැලුවත් මේක පිළිකුල්. ඒ තව ටිකක් මම වටහෙන්න කිව්වෝ. දැන් අපි හිතමු කොහේ හරි තාරක් අයිනක තියෙන හොඳට පලා හැදිලා. අපි හිතමුකෝ කංකුම් කියලා. කංකුම් හැදිලා තියෙනවා. අම්මා කෙනෙක් උතනින් යනකොට ආ මේ හොඳට තියෙනවා පලා ටික කියලා කඩා ගන්න. ව්‍යංජනයක් හදා. ඒ උතනින් උතෙන් දෙනවා මිනිස්සු. ඔය මිනිස්සයා කියනවා අනේ උතන පලා කඩන්න එපා. මුළු නගරයේම වැසිකිලි ගෙනත් දාන්න මෙතෙන්ට කිව්වොත් අට කිසි කරන්නේ නැද්ද? ඉසි කරනවානේ. පලා හොඳ වුණාට වැඩක් නැහැ. ඒ පිටරක් තියෙන තැන හරි නෑ. ඊළඟට පින්නතුනේ අවකාශ කියලා කියන්නේ ආශ්‍රිත තැන් හැටියට. මේකට ආශ්‍රය කරගෙන ඉන්න දේවලුත් ඇත්තට පිළිකුල්. එහෙමනම් මේ විදිහට දෙතිස් කුණපය ගැනම අපි බැලුවොත් එහෙම ඔය ආකාර පහට. දැන් අපේ මේ අභ්‍යන්තරයේ තියෙන හැම දෙයක්ම වර්ණ වශයෙන්, කතාන් වශයෙන්, ගන්ධ වශයෙන්, පිහිටතෙන් වශයෙන් අවකාශ වශයෙන් හැම එකක් එහි බැලුවොත් ලොකු පිළිකුලක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. මෙන්න මේ පිළිකුල තමයි පින්නතුනේ රාගේ ගලවන්න තියෙන එකම ඖෂධය. නත්ති ඒතා දිසම්නිත්තං යතා කායගත සති. රාග ප්‍රහාණයට අසුබය තරම් මිතුරෙක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙනම් මේ පින්නතුල කවදා හරි විරාගික තත්වයකටපත් වෙනවා නම් අසුභය වඩන්න වෙනවා. අසුභය වඩන්න නැතුව රාගය නැති කරන්න පුළුවන් කම නැහැ. ඒ නිසා මේක මහා පුදුම භාවනාවක්. මට මතකයි අපි පැවිදි වෙච්ච දවසේම වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමකට අපි වඳින්න ගියා. ඒ ස්වාමීන් වහන්සේ අද නේද මහණෝනේ. අපි කිව්වා එහෙමයි ස්වාමීන් වහන්සේ අපි අද මහණෝනේ. එහෙනම් ওই මහානකම කරගෙන යන්න නම් වැඩ දෙකක් ජීවිතය අමතක කරන්න එපා කිව්වා. දැන් මේට අවුරුදු 1කටත් වඩා කලින් කියපු කතාවක්. ඉතින් ඒක පින්නතුනේ අද ප්‍රත්‍යක්ෂයි ඇත්තටම. උන්වහන්සේ වදාළ වැඩ දෙක තමයි එකක් අසුභය අනිත් එක මෛත්‍රිය. භ්‍රමචර්යාවක් ආරක්ෂා කරන කෙනෙක් අනිවාර්යෙන් අසුභය පුරුදු කරන්න ඕන. ඊළඟට මිනිසුත් එක්ක ආශ්‍රය කරනකොට මෛත්‍රිය තියෙන්න ඕන. ওই දෙක නැත්තම් මහානකම කියන යන්න හරීම අමාරු. එහෙනම් ඔන්න අසුභ සංඥාව. දැන් අපි සුභ සංඥාවෙන් අයින් වෙලා අසුභ සංඥාවට නිවැරදි සංඥාවට අපි එන්න ඕන. ඊළඟට පින්නතොනේ මරණ සංඥා. මේ මරණ සංඥාව දැන් අපි ඉන්නේ නිකන් කල්පස්ථායි වගේ නේද? අමරණීය සංඥාවෙන් තමයි අපේ ජීවිත පවතින්නේ. මැරෙනවා කියලා දන්නා මෙතන ඉන්න පොඩිම දරුවගෙන් ඇහුවොත් අපි මැරෙනවා කියලා අපි අනිවාර්යෙන් මැරෙනවා කියලා දන්නවා. මෙතන ඉන්න කාටවත් 아무තෙන් මැරෙනවා කියන එක පිළිබඳව බන කියන්න අවශ්‍ය නැහැ. හැබැයි අපිට අඩු මොකද්ද? අපිට අඩු මරණ සතිය අපට නැහැ. මරණය පිළිබඳව අපි සිහිය පුරුදු කරලා නැහැ. එහෙමනම් මේ මරණය ගැන සංඥාව, මරණ සංඥාව ඇති කර ගැනීම පින්නතුන ඍණාත්මක පැත්තක් කියලා හිතන්න එපා. මේක තමයි නියම ධනාත්මක චින්තනය. මරණය ගැන සිහි කරනකොට පින්නතුනේ පුදුම විදිහට කෙලෙස් ගැලවිලා යනවා. දැන් බලන්න ඕනම කෙනෙක් මැරෙනවා කියලා හිතාගත්තාම නිතර නිතර දැනෙනවා නම් පලි ගැනීම සිත් තුළ තියෙන්නේ නැණක් නෑනේ මැරෙනවා. ඊර්ෂ්‍යාව තියෙන්නේ නෑනේ. ඉතින් එහෙමනම් ගොඩාක් කෙලස් ගලවන්න උපකාර වෙන දෙයක් තමයි මරණ සංඥාව මෙනෙහි කිරීම. එහෙනම් මේක ඍණාත්මක පැත්තක් නෙවෙයි මේක නියම ධනාත්මක චින්තනයක්. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ දවසක් විංජිකාවසත කියන ගඩොලෙන් කරපු ආරාම වැඩ ඉන්නකොට වික්ෂුන් වහන්සේලා අට නමක් භාවනා කරනවා. බුදුරජාණන් වහන්සේ දෙන්න ගිහිල්ලා ඒව මහණෙනි මොකද්ද කරන භාවනාව. ඒක ස්වාමීන් වහන්සේ නමක් කියවනේ භාගතුන් වහන්සේ අපි මරණ සතිය වඩනවා. ආ බොහොම හොඳයි. කොහොමද වෙනම් මරණ සතිය වඩන්නේ? මේ හාමුදුරුවෝ කිව්වා මම මරණ සතිය වඩන්නේ මගේ බලාපොරොත්තු තියෙන එක දවසයි කිව්වා. එතින් එහාට මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. එක දවසයි මම බලාපොරොත්තු ජීවත් වෙන්නේ. තථාගත දේශනාව අනුගමනය කරමින් මම ඉතින් ජීවත් වෙන්නේ මගේ අපේක්ෂාවක් නෑ එතනින් එහා. ඊළඟ නමකින් ඇහුවා. ඒ නම කිව්ව එක වරුවයි ස්වාමීනි මට නම් තියෙන අපේක්ෂාව. ඊළඟ හාමුදුරන්ගෙන් ඇහුවා. උන්වහන්සේ කියන එක පින්ඳ පාතයක් යන කාලේ විතරයි මට තියෙන්නේ. සංඥාව. ඒක ඔය විදිහට හය නමක් ගෙන්න ඇහුවා. හත්වෙනි හාමුදුරන් ඇහුවා මේ නම කොහොමද වඩන්නේ? ඒ හාමුදුරුවෝ කියනවා භාගතුන් වහන්සේ මම මරණ සංඥාව වඩන්නේ කටට ගත්ත බත් විද උගුරෙන් පහළට යන්න කලින් මගේ මරණය වෙයි කියන සංඥාවක් මට තියෙනවා. අවසාන හාමුදුරුවන්ගේ මේ නම කොහොමද වඩන්නේ? ඒ හාමුදුරුවෝ කියනවා භාගතුන් වහන්සේ උඩට ගත්ත හුස්ම පහළට හෙලන්න කලින් මගේ මරණය වෙයි කියන සංඥාවක් මට තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ අර පන්ති කාමරයක ශිෂ්‍යයන්ට ගුරු ගෝලයන්ට ලකුණු දෙන ගුරුවරයෙක් වගේ මේ හාමුදුරුවන්ට ලකුණු දුන්නා. කිව්වා මේ අට නමගෙම හය නමක්ම මරණ සතිය වැඩිවීමෙන් අසමත් කිව්වා. එතකොට දැන් බලන්න එහෙම වෙනකොට අපි අසමත් නෙවෙයි නේද? දැන් අපි හිතාගෙන ඉන්නේ දැන් අපි තව ගොඩාක් කල් ජීවත් වෙනවා කියලා. මේ ළඟ දවසක මේ වස්සාන කාලෙනේ. ඉතින් අපි ස්ථාන ශූරු කපනවා. අර මම දැක්ක දායක පින්නතුට ඇවිල්ලා ශාලාවක කියලා ශූරු කපනවා. ඉතින් අපේ ස්ථානේ ඉන්න අවුරුදු 10 කට පොඩි හාමුදුරු කෙනෙක්. අවුරුදු 80ක විතර අම්මා කෙනෙක්. අර පොඩි හාමුදුරන්ට කියන පොඩි හාමුදුර හොඳට ඉගෙන ගන්න ඕනේ. මේවා හොඳට මේ ශූරු කපන්න ඉගෙනගෙන අපි වයසට ගියාම අපට කියලා දෙන්න ඕනේ. මං කල්පනා කළා මුන්දා තවත් වයසට යන්නේ කොහෙද? එතකොට බලන්න පින්නතියේ Tamanට වැටෙන්නේ නැහැ මරණ සතියක් නැහැ. Taman වයසට ගිහිල්ලා කියලා දැන් දන්නේ නැහැ. ඒකනේ එහෙම කිව්වේ. තියාගේ බාහිරින් දකිනකොට හොඳටම වයසට ගිහිල්ලා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ සමත් කළේ මෙතනින් දෙනමයි. ඒ කවුද? කටට ගත්ත බත් පිළ උගුරෙන් පහළට යන්න කලින් මරණය සිද්ධ වෙයි කියලා හිතපු ස්වාමීන් වහන්සේ උඩට ගත්ත හුස්ම පහළට හෙලන්න කලින් මගේ මරණය සිද්ධ වෙයි කියලා හිතපු ස්වාමීන් වහන්සේ. එහෙමනම් පින්නතුනි මේ මරණ සංඥාව වඩන එක අප්‍රමාදයේ ඇති කරගන්න මේ තරම් හොඳ කර්මස්ථානයක් නෑ. ඇයි මේ ඉන්න කන්නේ ඔක්කොම මැරෙනවා මැරෙනවා කියන එක හැම වෙලෙම හිතේ තිබ්බොත් පින්නතුනි පුදුම විදිහට ධර්මයේ කරා ලඟ වෙන්න පුළුවන්. මේ කල්පස්ථායි වගේ නිකන් හිතේ අරමුණක් තියෙන නිසා තමයි ඔක්කොම කෙලෙස්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි අවුරුදු 100ක් මම නිතරම මේ බණට කියන කතාවක්. මේක බුද්ධ වචනයක් මම හදාගත් එකක් නෙවෙයි. උන්වහන්සේ පුදුම ගණනය කිරීමක් කරනවා. අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි උඹලට කොච්චර කල් ජීවත් වෙන්න පුළුවන්ද මාස භික්ෂුන් වහන්සේනි ශබ්දයෙන් උත් බුදුරජාණන් වහන්සේ වදාරනවා මාස 1200යි එතකොට බලන්න මේ අපේ ලොකු බලාපොරොත්තු තිබ්බට පරමාංශ වින්දොත් මාසිකයේදී ඉන්නේ 1200යි. ඉතින් අද කාලේ 100ක් නැහැනේ. එහෙනම් මාස අර 200 කපන්න වෙනවා. ඒතර මාස 1000යි. පරමාවිස වින්දොත් මාස 1000 ජීවත් වෙන. දැන් බලන්න 2023 අවුරුද්ද ඒ ජනවාරි පළවෙනිද මරණම් වෙන්නේ පෙරේදවා. දැන් බලන්න මාස 10ක් ගියාද කියලා හිතාගන්න බෑ. ඒතර ඔය විදිහට පින්නතුනි මාස යනවා හිතාගන්න බැරි වේගෙන්. එහෙමනම් උපරිම ඉතින් මාස 700ක් 800ක් තමයි අපි ඉන්නේ. දැන් තම තමාගේ ආයුෂ අනුව දැන් බලන්න හදලා ගෙදර ගිහිල්ලා මාස ගන්න. වයින්ද දෙයක් නෑ නේද? ඊළඟට පින්නතුනේ අවුරුදු 100ක්ම ජීවත් වෙනවා නම් අපි දවස් කීයක් ජීවත් වෙනවද? දවස් ගන්න කිව්වොත් පුදුම හිතේ. දවස් 36000. ඒකම 100ක් නැති හින්දා 6000ක් කපන්න වෙනවා. එතකොට පින්නතුනේ දවස් 30000යි. ඒකත් පරමාවිස වින්දුව. හිතන්න බලන්න දැන් අද මේ බණ අහලා ගෙවල් වලට ගිහිල්ලා රෑ බෝ වෙනකොට මොන හරි කාලා බිලා නිදා ගන්නවා. හෙට උදේට පින්නතුනේ අපි හැමෝම නැගිටින්නේ මරණයට එක දවසකින් කිට්ටු කරලා. මේ දැන් මේ කියන වචනයක් පාසා මම ලං වෙන්නේ කොහෙටද? මරණයට. එහෙනම් ජීවත් වෙනවා කියලා කියන්නේ දැල්ලොන ඉටිපන්දමක් වගේ තමයි. එහෙනම් බලන්න දින 30000 කියවම පුදුම හිතෙනවනේ. ඊළඟට පින්නතුනේ දැන් අපි ජීවත් වෙලා ඉන්න කාලේ අපේ ප්‍රධානම දේනේ කන එකයි අඳින එක නේද? මේ මිනිස්සු කියන්නේ කන්න නැත්නම් වැඩකුත් නැහැ කියලා නේද? කන්නවත් නැත්නම් වැඩක් නැහැ කියලා කියන්නේ. එහෙමනම් අපි බත් තෙල් දෙකක් කෑවොත් ඉදිරියට සැහැල්ලු ආහාරයක් කාලා බත් තෙල් දෙකක් කෑවොත් බත් තෙල් කීයක් අයිද? මේ බුද්ධ වචනේ මම මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ බලන්නේ අපේ අප්‍රමාදයේ පිණිස මේ එක එක විදිහට පෙන්වන්නේ නැහැටි. එහෙමනම් බත් වෙල්ලෝ නම් 70000ක් 72000ක් සරකයි. ඒකෙමුත් පින්නතන මේ බත්යේ ප්‍රමාණය. එතකොට බලන්න ඒකෙත් පුංචිම කාලේ බත් කන්න බෑනේ. වයසට ගියම් බත් කන්නත් බෑ. ලෙඩ වුණහම බත් කන්නේත් නෑ. ඊළඟට කෑම නැතුව නොකන අවස්ථා කාට වුණත් තියෙනවනේ. ඊළඟට ඉතින් තරහ මරහ වෙලා කන්නේ නැති අවස්ථාවක් බලපුවාම සාමාන්‍ය කෑම වේල 40000ක් විතර තමයි කන වැටෙන්නේ. 34000. එතකොට බලන්න දැන් මෙහෙම හිතනකොට මේ සංඥාවට ආවට පස්සේ එක 아무තු සැහැල්ලුවක් දැනෙන්නේ නැද්ද? සමහරට නම් බයක් දැනෙනවත් ඇති. නමුත් මෙතන මේ අපි කාටත් උරුම දෙයි. මේක කෙනෙකුටවත් එහෙම සදාකාලික ජීවත් වෙන්න බෑනේ. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි මේ ජීවිතය හරියට තනාග පිනිබිදක් වගේ කියලා. එහෙනම් මේ මරණ සංඥාව හොඳට ප්‍රගුණ කරන්න ඕනේ. මරණ සංඥාව ප්‍රගුණ කරනකොට පුදුම අප්‍රමාදයක් ඇති වෙනවා. ඊළඟට පින්නතුනේ පටික්කුල සංඥා. පටික්කුල සංඥා කියලා කියන්නේ ඒක බොහෝ ශයින් පැවිද්දන් කරන භාවනාවක්. මේක ගිහියන්ට කරන්න පුළුවන් නම් ඒත් ඉතින් විශේෂයි. ආහාරයේ පටික්කුල සංඥා අහලා තියෙනව නේද? මේ රස තෘෂ්ණාව කියන එකත් ලෙහෙක එකක් නෙවෙයි. එහෙමනම් පින්නතුනේ අපි ගන්න මේ කබලින්කාර ආහාරය බලු අමනයක් වගේ දැනගෙන අපිට ආහාරයට ගන්න පුළුවන් නම් රස තෘෂ්ණාවක් තියෙනවද? ඇති වෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් ඒක ඉස්සර පෙරවෙනුවේ හා ආරණ්‍ය වල එහෙම එකටම කිරි බතෝය ඔක්කොම දානේ වෑංජනයි එකටම දාන්නන්න වළඳනව නේද? මේ ජීවිතේ පවත් ගන්න. දැන් අපි ආහාර ගන්නකොට බලන්න මේක හොඳයි මේකට මහත් වෙනවා මේකට හයිය ලැබෙනවා මේකට පාට වෙනවා මේක කොණ්ඩෙට හොඳයි ඉතින් බලන්න පින්නතුනි මං කියන්නේ ආහාර ගන්නකොට ගුණාත්මකව ගත්තට කමන්නේ නැහැ හැබැයි පින්නතුනේ අපි ආහාර ගන්නවා වගේම කෙලෙසුත් කොච්චර ගන්නවද නේද? එහෙමනම් අවශ්‍යතාවයේ සලකලා අපි මේවා පරිහරණය කරන්න මේ සංඥාව පුරුදු කරගත්තොත් දැන් බලන්න මේක තාම වැදගත් දෙයක්. මේක පුංචි දෙයක් නෙවෙයි. පින්නතුල්ලා අහලා තියෙනව නේද මහා ආර්ය වංශ සූත්‍රය? මේ මහා ආර්ය වංශ සූත්‍රයේ කියලා කියන්නේ තාම වැදගත් සූත්‍රයක්. මේ සූත්‍ර දේශනාව අනුරාධපුරයේ පැවැත්වෙනවා නම් චතුල්පව්වේ ඉඳලා භික්ෂුන් වහන්සේලා පාගමනින් වැඩම කරනවා මේක අහන්න. මේක මොනවද උගන්වන්නේ? පින්නතුනි ලැබිච්ච පින්න පාතිකින් සතුට වෙන්න උගන්වන්නේ. ලැබිච්ච චීවරයකින් සතුට වෙන්න. ලැබිච්ච සේනාසනයකින් සතුට වෙන්න උගන්වන්නේ. දැන් බලන්න අපි උපසම්පදා කරපුවාම උපසම්පදා මාලකෙන් අපි එවන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලම තියෙන අනුශාසනාව. ඒ අනුශාසනාව නිමා වුණාට පස්සේ තමයි අපිට එළියට එන්න දෙන්නේ. ඒ අනුශාසනාවෙන් කියවෙන්නේ මේ මහානකම හරියට කරගෙන යන්න නම් ලැබිච්ච පින්ඳ පාතියකින් සතුටු වෙන්න, ලැබිච්ච චීවරයකින් සතුටු වෙන්න, ඊළඟට ලැබිච්ච ගිලන්පසෙන් සතුටු වෙන්න මේ විදිහට මේ ශූපසේ ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න කියලා අනුශාසනා කරනවා. දැන් බලන්න මේ ලැබිච්ච දෙයකින් සතුටු වෙන්නේ නැත්නම් ඒ ස්වාමීන් වහන්සේගේ මහානකම අන්තිම අසාර්ථකයි. සිවුරක් හම්බුණා මේක පොරවන්න බෑ මේව රස්නේ කියලා හිතුවොත් ඉවරයිනේ. දානෙ හම්බෙනකොට මේව වළඳලා කොහොමද භාවනා කරන්න කියලා හිතුවොත් මහානකම කරගන්න බෑ. තියෙන සේනාසනේ අඩුපාඩු නිතරම පේනවනම් මහානකම සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම ලැබෙන කිලන්පස බෙහෙත් බෙහෙත් පිළිබඳව පැහැදීමක් නැත්නම් ඒත් එහෙමයි. එහෙමනම් පින්නතුනි වික්ෂුන් වහන්සේට නිතරම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවශ්‍යතාවයේ සලකලා පරිහරණය කරන්න. දාන ගන්න කොටත් දැන් ඔය ඇත්ත වගේ නෙවෙයි. කොච්චර සිල්වත් වුණත් වික්ෂුන් වහන්සේලා ප්‍රත්‍යවේක්ෂාව කලේ නැත්නම් දායකයන්ට ණය ගැතු වෙනවා. ඒ කියන්නේ ආහාරයේ අවශ්‍යතාවය සලකන්න ඕනේ. මා මේ ආහාරය වළඳන්නේ මාගේ ජීවිතය පවත්වා ගැනීම පිණිස. මදේ වඩන්නවත්, ඇඟතර කරගන්නවත්, අඩු තැම්පුරවන්නවත්, ලස්සන වෙන්නවත් වෙන කිසිම දෙයකට නෙවෙයි. මා මේ ආහාරය වළඳන්නේ ජීවිතය ආත්‍රාව පවත්වා ගන්නට. එතකොට දැන් මේ අත්තන්ටත් පුළුවන් නම් අවශ්‍යතාවය සලකලා ආහාර ගන්න ආහාර නිසා ඇතිවෙන කෙලෙස් ටික ටික ගලවන්න පුළුවන්. එතකොට මේ ආහාරයේ පටික්කුල සංඥාව කියලා කියන්නේ බොහෝම ආශාවෙන් හදාගෙන පුදුම විදිහට මහන්සි වෙලා කෙලෙස් ගොඩක් එක්ක ගන්න ආහාරය කෙලෙස් නැතුව ගන්න තමයි උගන්වන්නේ. ඒ සාමාන්‍යයෙන් අපි දැන් ආහාර හොඳට ලස්සනට හදා ගන්න ආහාර පින්නතුනේ අනල කටර දාගෙන දෙපාරක් විතර හපලා ආය අල්ලට ගත්තොත් කොහොමද තියෙන්නේ? නේද? තනිකර බලුවමනයක් වගේ තමයි. එහෙමනම් බලන්න පුදුම විදිහේ රැවටිල්ලක් අපි රැවටිලා තියෙන්නේ ඉතින්. ඒ නිසා මේ විදිහට ආහාරයේ තියෙන පටික්පූර ස්වභාවය පිළිකුල් ස්වභාවය ඒ සංඥාවටත් උරු වෙන්න ඕන. ඒ පිළිබඳව මම වැඩි කියන්නේ නැහැ. ඒක බොහෝ සෙයින් මුදවට ඔය තපස් සම්පූර්ණ ස්වාමීන් වහන්සේලා කරන භාවනාවක්. ආහාරේ පටික්කුල සංඥා. ඊළඟට පින්නතුනේ ශබ්බ ලෝකේ අනබිරත සංඥා. අබිරතිය කියලා කියන්නේ මොකද්ද? ඇලෙනවා. ඇදිලා ඉන්නේ. අනබිරතිය කියන්නේ නොඇල්ම. එහෙමනම් ශබ්බ ලෝකය කියලා කොහොමද? සියලු ලෝකයක්. මොනවද සියලු ලෝක? කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ බවත්‍රයටම ඇලීමක් නැති ස්වභාවය පුරුදු කරනවා. එහෙමනම් මේක පුරුදු කරගන්න නම් පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්ම පුරුදු කරන්න ඕනේ. ඉතින් කොහේ ගියත් තියෙන ඕකනේ. ඊළඟට ආයතන 6 අනිත්‍ය වශයෙන් පුරුදු කරන්න ඕන. ධාතු 18 අනිත්‍ය වශයෙන් පුරුදු කරන්න ඕන. අපි මේ විලාවේ හැටියට කාල වේලාවක් යන නිසා අපි වලමු දැන් ආයතන 6. මොකද මම මේ ආයතන 6 ගන්න ඒක හොඳට අපේ හිතට වදිනවා. පින්නතුනේ මේක හොඳ භාවනාවක්. දැන් මේ ඇස කන නාසය දිව ශරීරය මනස. මේ කියන්නේ අපේ ලෝකේ නේද? දැන් අපේ ලෝකය කියලා කියන්නේ අපි ඇහෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහස විඳිනවා. එකට අරමුණු ගන්නවා. මෙතන ඉන්න හැමෝම ජීවත් වෙනවා කියලා කරන්නේ ඕක නෙවෙයිද? දැන් මෙතන ඉන්න කෙනෙකුට කියවම නෑ නෑ හාමුදුරනේ ඊට වඩා අධ්‍යක් බං කරනවා කියලා කියන්න පුළුවන්ද? බෑ. මේ හැමෝම කරන්නේ ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහස විඳිනවා, හිතට අරමුණු ගන්නවා. එහෙනම් මේක තමයි අපේ ලෝකය. ඊළඟට අපි සැප විඳිනවා, දුක් විඳිනවා කියන්නේ මොකක්ද? සැප විඳිනවා කියලා කියන්නේ අපේ මේ ඇහැට අපි කැමති රූප දකින්න නම් ඔන්න සැප. අපි ආදරය කරන, අපි ප්‍රිය කරන නේද? ඒ වගේ රූප දකින්න එක සැප. සැප නෙවෙයිද? සැප. ඊළඟට අපි කැමති ආස්වාද ජනක ශබ්ද හෙනවනම් අපි ආදරය කරන කෙනෙක් ආදරෙන් කතා කරනවා. අපි වර්ණනා කරනවා. ඔන්න සැප. ඊළඟට නාසයෙන් අපි කැමති සුවඳ ලැබෙනවනම් ඔන්න සැප. දිවට කැමති රස ලැබෙනවා නම් ඔන්න සැප. කයට කැමති පහස ලැබෙනවා නම් සැප. සිතට කැමති කැමති අරමුණු ගලාගෙන එනවා නම් සැප. දුක කියන්නේ මොකක්ද ඒකට? මේ ආයතනයන් ඇහැට අපි අකමැති රූප නම් දකින්න ලැබෙන ඔන්න දුකයි. කනට අකමැති ශබ්ද නම් බැනුම් අහන්න ලැබෙනවා නම් දුකයි. නාසයට අකමැති ආග්‍රහණ ලැබෙනවා නම් දුකයි. දිවට අකමැති රස ලැබෙනවා නම් දුකයි. කායට අකමැති පහස ලැබෙනවා නම් දුකයි. සිතට අකමැති අරමුණක් ලැබෙනවා නම් දුකයි. එතකොට බලන්න මේ දුකයි සැපයි කියලා කියන්නේ මහ ලොකු කද්දක් නෙවෙයි. මේ ආයතනයන්ට අපි කැමති ටික ලැබෙනවා නම් සැපයි. අකමැති ටික ලැබෙනවා නම් දුකයි. එහෙමනම් මේ ආයතනත් එක්ක පින්නතේ අපි ලොකු සම්බන්ධයක් තියෙනවා. මේ සම්බන්ධයක් තියෙන මේ ආයතන ටිකම තමයි අනිත්‍ය වශයෙන් දකින්නේ. ඒ දකින්න මෙහෙමයි ඒක මහලකු දෙයක් නෙවෙයි. ඇහැ දැන් අපි හොඳට ඇහැදිලා බලලා හිතින් බලනවා ඇහැදි. තමන්ම ප්‍රශ්න කරන ඇහැ නිට්ටයයිද අනිත්‍යයිද? ඇහැ අනිත්‍යයි. ඊළඟට කන අනිත්‍යයි. නාසය අනිත්‍යයි. ඊළඟට දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස නැත්තම් සිත අනිත්‍යයි. ඊළඟට අපි බලනවා මෙයාට ගෝචර වෙන බාහිර ආයතන. ඇහැට ගෝචර වෙන්නේ මොකද්ද? රූප. රූප නිට්ටයයි දනිට්ටයයි. අනිට්ටයයි. ශබ්ද අනිට්ටයයි. ගන්ධ සුවඳ අනිට්ටයයි. රස අනිට්ටයයි. ඊළඟට පහස අනිට්ටයයි. අරමුණු අනිට්ටයයි. ඊළඟට මේ දෙන්නා එකතු කරන ආලමට සිතට කියනවා විඥානය කියලා. දැන් ඇහැයි රූපයයි එකතු කරන සිත මොකද්ද? චක්කු විඥානය. කනයි ශබ්දයයි එකතු කරන සිට ශෝත විඥානය. නාසයයි ගඳ සුවඳයි එකතු කරන සිට ගාහන විඥානය. දිවයි රසයයි එකතු කරන සිට ජීවහා විඥානය. කයයි පහසයි එකතු කරන සිට කාය විඥානය. මනසයි අරමුණු එකතු කරන සිට මනෝ විඥානය. ඒවත් නිට්ටයයි අනිත්‍යයි. අනිත්‍යයි. පින්නතුනේ මේ සිත කොච්චර අනිත්‍යයිද නේද? මේක එක තප් උත්තරයක් මේක අපිට බෙදන්න පුළුවන් වේග වේග කියන්න පුළුවන්ද? ඒක වේගය කියන්න බෑ. චිතේ වේගය. දැන් බලන්න මේ ඇහෙන් රූපයක් දකිනවා කියන්නේ ඒක සිතක්නේ. කනෙන් ශබ්දයක් අහනවා කියන්නේ ඒක හිතක්. මොකද හිත නැතුව ඒ වැඩේ කරන්න බෑ. නාසයෙන් ආග්‍රහණය කරනවා කියන්නේ හිතක්. දිවෙන් රස විඳිනවා කියලා කියන්නේ හිතක්. කයට පහස විඳිනවා කියලා කියන්නේ හිතක්. එතකොට මේක හොඳට තේරුම් ගන්න ඕන සිතේ වේගය අපට කියානම කරන්න බෑ. දැන් මේ පින්නතුල්ලා අපි හිතමු ගෙදර ඉන්නකොට අන බස්ති ගානකොත් බෙදාගෙන යනවා ශාලෙට. උදේ පුටුවක් උඩ වාඩි වෙලා ටීවී එක දිහා බලාගෙන ඉන්නවා. එතකොට දැන් මේ අත්තන්ට පේනවා ටීවී එකේ තියෙන රූප. ඒකේ ශබ්දත් ඇහෙනවා. ඒ මොකක් හරි දවසක් යනවනේ. ඒකත් ඇහෙනවා. ඊළඟට අර බත් අනාන හොඳට කනවා. රහත් දැන්නවා. භක්ති ගාන තියෙන සුවඳක් දැනෙන්නේ නැද්ද? දැනෙනවා. පුටුවේ තියෙන පහසක් ඇඟට හොඳට දැනෙනවා. ඊළඟට අර අර රූප වාහිනිය යන අර කතාවේ යන ඒ කාරණෙත් මනසට හොඳට වැටහෙනවා. පින්නතුනේ අපිට තේරෙන්නේ මේ ඔක්කොම එකම මොහොත වෙනවා වගේ නේද? එහෙම එක මොහොත වෙන්නේ නැහැ. හිතක ස්වභාවය තමයි හිතක් ඇති වෙලා නැති වුණාට පස්සේ තමයි අනිත් හිත පහළ වෙන්නේ. එහෙනම් අපි ඇහෙන් රූපේ දැකලා ඒ සිත නිරුද්ධ වුණාට පස්සේ තමයි කනෙන් ශබ්දය අහන්නේ. සිතේ වේගවත් භාවය නිසා අපට තේරෙන්නේ මේ ඔක්කොම එකට සිද්ධ වෙනවා කියලා. දැන් ওই පෙරහැරවල් වලට අර කරකවන්නේ මොනවද? ගිනි පන්දක්, ගිනි බෝල. ගිනි බෝල කරකවනකොට දැන් ඕක කරකවනකොට ගිනි බෝලයක් වගේනේ අපට පේන්නේ. හැබැයි ඒක කරකවන්නේ නැතුව ඉන්නකොට අපිට පේනවා දෙපැත්තෙන් පන්දම් දෙකක් විතරයි තියෙන්නේ. එහෙනම් අපිට අර වේගවත් භාවය නිසා මේක ගිනි රවුමක් හැටියට පේනවා. අන්න ඒ වගේ තමයි සිතේ ස්වභාවය. මේක වේගවත් නිසා අපට පේනවා මේ ඔක්කොම එකට පහළ වෙනවා කියන. එකට පහළ වෙන්නේ නැහැ. එහෙනම් මේ චිත් සියල්ලම අනිත්‍යයි. ඊළඟට මේ තුන් දෙනාගේ එකතුවට කියන ස්පර්ශය කියලා. ඒතර ස්පර්ශක් තියෙන හයක් ස්පර්ශ හයක් අනිත්‍යයි. ඊළඟට පින්න තුනේ ඒ ස්පර්ශ නිසා ඇති වෙන වේදනා ඒ වේදනා කියන්නත් ඒකාන්තයෙන්ම අනිත්‍යයි. එහෙනම් ওই විදිහට අනිත්‍ය සංඥාව පුරුදු කරනකොට ඒ සබ්බ ලෝකේ අනබිරත සංඥාව ඇති කරගන්න පුළුවන්. එහෙමනම් දැන් කාල වේලාව හිතුවටත් වඩා වේගෙන් ගලාගෙන යනවා. ඉතින් ඊටු ටික අපි බොහොම කෙටියෙන් මතක් කරන්නම්. අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා. එතන තුනක් තියෙනවා නේද? ඒ තුන පිළිබඳව නිතරම අහලා තියෙන නිසා මම මේ පිළිබඳව වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. ඉතින් එහෙමනම් අනිත්‍ය මේ අනිත්‍යම තමයි. ඊළඟට යමක් අනිත්‍ය නම් ඒක ඒකාන්තයෙන් දුකයි. ඒ දුක්ඛ සංඥාව පුරුදු කරන්න ඕන. අනාත්ම සංඥා මම මගේ කියන හැඟීමක් අපට තියෙනවානේ. අන්න ඒක ගලව ගන්න අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න ඕන. එහෙනම් මෙන්න මේ ටික තමයි මේ අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා කියලා කියන්නේ. ඊළඟට පින්නතට ඊටාම වැදගත් සංඥාවක් තමයි පහාන සංඥා. පහාන සංඥාවය කියලා කියන්නේ මේ කෙලෙස් ප්‍රහාණය කරන්න තියෙන හැඟීම. දැන් බලන්න මේ කෙලෙස් ඇති වෙන්නේ මේ ආයතන හරහා නේද? එහෙමනම් නාති වාසේති කියලා වචනයක් තියෙනවා. කෙලෙස් වලට එන්න නොදී වහගෙන ඉන්නවා. කියන්නේ වහගෙන ඉන්නවා කියලා කියන්නේ ශීලයෙන් තමයි මේක අල්ලගෙන ඉන්නේ. මේ කෙලෙස් කියන්නේ මේ ආයතන හරහාම නේද? එහෙනම් කෙලෙස් වලට එන්න නොදී ඉන්න ස්වභාවය තමයි නාදි වාසයටි කියලා කියන්නේ. ඉතින් පදහති කියලා වචනයක් තියෙනවා. පදහති කියලා කියන්නේ කෙලෙස් ආවොත් වහාම අයින් කරනවා. පදහති. විනෝදේති කියලා කියන්නේ කෙලෙස් ඒත් ඇතුළට එනවා. කෙලෙස් වල ස්වභාවයනේ. කෙලෙස් අයින් කරනකොට චුට්ටක්වත් ඉතුරු නොකර අයින් කරනවා. ඊළඟට ව්‍යන්ති කරෝති කියලා කියන වචනය කෙලෙස් ප්‍රහාණය කරන විදිහ කෙලෙස් ඇති වෙනකොට ඇති වෙන්න ඇති වෙන්න ඒවා නැවත නැවත අයින් කරනවා. දැන් මේක මම පුංචි උපමාවකින් කියන්නම්. දැන් ඉස්සර අපේ ගෙවල් වල අපේ අම්මලා රෑ වෙනකොට පින්නතුනේ දොරවල් ගැනීම වහනවා. වහලා අර දොර යටට පුංචි තුවායක් දාන ඒක ඇතුලෙන් හරි පත්තයක් හරි කිලිම දානව නේද? පොඩි ළමයි ඉන්නකොට මේ ළමයින්ගේ කයි කියලා අම්මලා තුවායක් දානවා. අන්න ඒ වගේ නාදි වාකේති. කෙලස් වලට ඇතුළට එන්න නැදී අල්ලගෙන ඉන්නවා. හැබැයි එහෙම අල්ලගෙන හිටියට දොර අරපු වෙලාවකට හරි පොළොකෙක් හරි ඇතුළට එන්න බැරිද? පුළුවන්. අන්න එහෙම ආපු වෙලාවක පජහති. අන්න දෙවෙනි එක. දැන් ආපු ගමම්ම කොළඟ එළියට දාන්න ඕනේ. දැන් අපි හිතමු කොන්න කට්ටියම හොඳට මහන්සි වෙලා වැඩ කරලා මහන්සිලා ඇවිල්ලා ඔන්න ගේ ඇතුළේ පොළොංගෙක් යනවා. අනේ ඔන්න ඔය හිටපු දෙන් ආධාරි මහන්සිලි හෙට උදේට නැගිටලා ඔක අයින් කරමු කියලා අය කියනවා. එහෙම ඉන්නේ නැහැ නේද? කොච්චර මහන්සි වුණත් එළි වෙනකන් හරි අර බඩු ඇදලා අර පොළොංග අයින් කරන්නේ නැද්ද? අන්න ඒ වගේ වෙන්න ඕනේ කෙලස් වලට. අන්න ඒක තමයි පදහති කියන්නේ. ඊළඟට විනෝදේති. කෙලෙස් අයින් කරනකොට චැත්තක්වත් ඉතුරු නොකර අයින් කරන්න ඕන. දැන් පිළිකාවක් හැදිච්ච කෙනෙකුට චැත්තමක් කරපුවාම වෛද්‍යවරයෙක් කියනවා මම පුළුවන් තරම් අයින් කරා පිළිකාව. හැබැයි ශෛලියක් දෙකක් තියෙන්න පුළුවන්. නිසා අපි මේකට කරන්ට් එක කරමු, තෙරපි කරමු. ඒකට තිබුණොත් ඒක පිච්චිලා යයි. අන්න ඒ වගේ තමයි කෙලස් බිඳුවක් හරි ඇතුළේ තිබ්බොත් පිළිකාවට වඩා වේගෙන් ඒක බෝ වෙලා යනවා. අන්න ඒක තමයි විනෝදේති කියන්නේ අයින් කරනකොට චුට්ටක්වත් ඉතුරු නොකර අයින් කරන්න ඕන. බ්‍යන්ති කරෝති කියලා කියන්නේ ඒ කරත්ටි කෙලෙස් තියෙනවා එන එන පාරට ආපහු කෙලෙස් අයින් කරන්න ඕන. ඉතින් මේ සංඥාව අපට තියෙන්න ඕන. ඒක තමයි පහාන සංඥා කියලා කියන්නේ. විරාග සංඥාව කියලා කියන අන්තිම සංඥාව ඒක රහතන් වහන්සේ පින්නතුන නිවන පිළිබඳව උන්වහන්සේලා හිතන ඒ සංඥාව. ඉතින් පුහුදුන් අපට බැරිද විරාග සංඥාව ඇති කරගන්න? බැරිද? පුතා. අපිට පුළුවන් විරාග සංඥාව ඇති කරගන්න. ඒක කොහොමද ඇති කරගන්නේ? අපි පින්නතුනේ කොච්චර විපත්ති වලට මුහුණ දීලා තියෙනවද නේද? අපි සුරාමියට මුහුණ දුන්නා. ඊළඟට පින්නතුනේ අපි කොරෝනා ව්‍යසනයට මුහුණ දුන්නා. යුද්ධයකට අපි මුහුණ දුන්නා. ඊළඟට දරිද්‍රතාවයට අපි මුහුණ දීලා තියෙනවා. ඊළඟට ලෙඩවීම වලට මුහුණ දීලා තියෙනවා. මේ කිසිම දෙයක් නැහැ පින්නතුන් නිවන් දැක්කොත් නේද? දැන් බලන්න මේ ජීවිතේ මහාචාර්යවරයෙක් වුණා. මැරිලා ගිහිල්ලා මිනිස්සෙක් වුණා කියලා හිතන්නකෝ. පුංචි දරුවෙක් වුණොත් ආයෙ ලදරු පාසල් යන්න බෑ. නේද? අර මහාචාර්යකම තියනවාද? <laughs> නෑනේ. එහෙමනම් පින්නතුනේ මේකේ ස්වභාවය මේකයි. ඒ නිසා අපට ඒ විරාග සංඥාව ඇති කරගන්න බැරිද? පුළුවන්. එහෙමනම් මෙන්න මේ සන්නාවන් Tamanට තේරෙන විදිහට දැන් මේ දේශනාවට අනුව කොහොම හරි Tamanගේ ජීවිතේට ගලප ගන්නට පින්වත් හැම දිනාටම මේ දේශනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙදී උතුම් අමා මහ නිවන් පිණසම මේ උදාර කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති